අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ ඔකුණුවිට විනයාලංකාරාම වාසී එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 පින්වතුනි ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශනය කරන සෙනසුරාදා ධර්ම දේශනාවට සම්බන්ධීමට සූදානම් සිටින පින්වතුන් අපි මේවා ආකාරයට මාස කිහිපයක සිට මේ සෙනසුරාදා ධර්ම දේශනා වශයෙන් ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්සක් පැවතුම් සූත්‍රය සම්බන්ධව දේශනා පෙළක් පවත්වාගෙන ආවා. අද දවසේ මේ දේශනාවටම අඩංගු ධර්ම කාරණා ටික පැහැදිලි කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනා මාලාවේ මේ පින්වතුන් මේ වන විට හඳුනාගෙන තියෙනවා තේරුම් අරන් තියෙනවා ඒ පස්වක මහණුන්ට බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරේ මුලින්ම පස්වක මහන් පස්වක මහණුන්ට තමන්ගේ නිවන අවබෝධ කරගන්න ඉතා කෙටි උපදේශක් තමයි බුදුහාමුදුරු දෙන්නේ. දීර්ඝ උපදේශක් නෙමෙයි. ඒ කෙටි උපදේශ දෙන්නේ අන්ත දෙක අතහැරීම තුළ නිවන තියෙනවා කියලා. හැබැයි මතක තියාගන්න ඕනේ පස්වග මහණුන්ට විතරයි මේ උපදේශ දුන්නේ. මේ ශාසනයේ ශ්‍රාවකයෝ හුඟක් බුදුහාමුදුරන්ගේ හිටියාට පස්වග මහණුන්ට පමණයි බුදුහාමුදුරුව මුලින්ම පෙන්වන්නේ අන්ත දෙක අතහැරීමෙන් නිවන ලැබෙනවා. මේ පස්වග මහණුන් මේක තේරුම් ගන්නවා. අන්ත දෙක අතහැරීමෙන් නිවන ලැබෙනවා කියලා. එතකොට ඒකේ තේරුම මේ අන්ත දෙක කියන එක අන්ත දෙකට කොටු වෙන්න, අන්ත දෙකේ පවතින්න, අන්ත දෙකේ ජීවත් වෙන්න ඒ වන විට පස්වග මහණුන්ට පුහුණුවක් තිබුණා. වර්තමානයේ අපි ඊට වැඩිය වෙනස්. අපි අන්ත දෙකට අනුව ජීවත් වෙන්න පුරුදු වෙලා නැහැ. අන්ත දෙක වෙන් කරගන්න ජීවත් වෙලක් නැහැ. නමුත් පස්වග මහණුන් එහෙම නෙවෙයි. බෝධිසත්වයේ එක්ක මේ අන්ත දෙක වෙන් කර ගැනීමට දක්ෂ වෙලා තිබුණා ඒ බෝධිසත්ව කාලයේ බෝධිසත්වය ඇසුරු කරගෙන ඒගොල්ලන්ගේ පුහුණුව අනුව. එහෙම වෙලා හිටියේ පස්සක මහණුන්ට බුදුහාමුදුරු දේශනා කරනවා මේ පස්සක මහණුන්ට අලුත් දෙයක් හොයන්න ඕනේ ඔයගොල්ලෝ මෙච්චර කල් ආවා වගේම හිතුවා වගේම පුහුණු වුණා වගේම දැන් තියෙන එක වැරද්දයි. මේ අන්ත දෙක දෙකෙන් එකක් ඔයගොල්ලෝ අත්හැරලා ගියා අනිත් එක ඒ අය අත්හැරියේ නැති එක අත්හරින්න. එතන නිවන තියෙනවා. ඒ කෙටි උපදේශ තමයි ලබා දීලා තියෙන්නේ පස්වග මහණුන්ට. දැන් මේ පින්වතුන් එතනින්ම දැනගෙන තියෙනවා පස්වග මහණුන්ට මෙහෙම ඒ අන්ත දෙක අතහැරීමෙන් ලැබෙන නිවන ගැන තමයි ඊගාට බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒ නිවනේ නිවනේ හැටි සම්මා දිට්ඨියයි. එතන නිවන කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම කියලා එතනක් දේශනා කරනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තියෙන අටක්. නමුත් පස්වකහානෝන්ට දේශනා කරන්නේ ඒකාංගයයි. ඒ අංගය තමයි සම්මා දිට්ඨිය. එහෙනම් මේ පස්වකහානුන් මේ වන විටත් ඔය අංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ගණනාවක් වඩාගෙන හිටි කට්ටිය. වැඩිලා තිබිච්ච කට්ටිය. ඒ වැඩිීමේ ප්‍රතිඵලයේ විදිහටයි අර අන්ත දෙකට කොටු වෙන්න හැකියාව ලැබිලා තියෙනවා. එහෙනම් අන්ත දෙක අත්හැරියාම පසක මහණුන්ට අඩු අඩු වෙලා තියෙන දිට්ඨිය සම්මාන වීම. එහෙනම් සම්මා දිට්ඨිය ලැබීම සිදු වෙනවා. ඒක නිසා මේ පසක මහණුන්ට කරපු දේශනාව තුළ නැත්නම් ධම්සක් ප්‍රවතුන් සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරන්නේ සම්මා දිට්ඨිය ගැන විතරයි. ඒක හොඳටම දේශනාව බැලුවම මේ පින්වතුන්ට තේරුම් ගන්න පුළුවන්. සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද කියලා බුදුහාමුදුරුවෝ පසකමානුන්ට පැහැදිලි කරනවා. ඒ සම්මාදිට්ඨියේ අන්තර්ගතය චතුරාර්ය සත්‍යයි. සම්මාදිට්ඨිය තුල අන්තර්ගත වෙන්නේ චතුරාර්ය සත්‍යයි. දැන් මේ දේශනා මාලාව තුළ මේවා පැහැදිලි කරගෙන ඇවිදින් අපි මීට පෙර දේශනාවේදී මේ පින්වතුන්ට මතක් කරලා දුන්නා පැහැදිලි කරා දුක්ඛ ආර්ය සත්‍ය හා සමුදය ආර්ය සත්‍ය. අවසාන දේශනාවේදී සමුදය ආර්ය සත්‍ය පැහැදිලි කරා. ඒ කියන්නේ මේ සම්පාදිත්‍ය තුළ අන්තර්ගතයයි චතුරාර්ය සත්‍ය කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය පමණයි අන්තර්ගත වෙන්නේ සම්මාදිට්ඨිය තුල. දැන් මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ ශ්‍රාවකයාට. හිතුවට තේරෙන්නේ නැහැ. ශ්‍රාවකයා මෙන්න මෙහෙම හිතුවොත් Tamanට මේ ධර්මයේ ටිකක් තේරුම් ගන්න ලේසි. දැන් මේ පින්වතුන්ට මේ බණ අහන්න දිට්ඨියක් තියෙනවා. මේ දිට්ඨිය කම්මස්සකතා සම්මා දිට්ඨිය. බුදුහාමුදුරුවෝ කියන නිවන අරමුණු වෙන සම්මා දිට්ඨිය නෙවෙයි. මේ පින්වතුන්ම යම්කිසි දවසක පස්පව් කරන වෙලාවක දික්තියක් තියද ඒ දික්තිය මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය තියෙන මිනිසෙකුට මිත්‍යා දෘෂ්ටිය පවතින වෙලාවේ උපදින්නේ පස්පව්. අපිට එළියට දික්තිය දකින්න බෑ. නමුත් පස්පවක් බොරු කියනවා නම් කවුරු හරි ඒ කියන මොහොතේ ඒ බොරුව උපදෝපු දික්තිය මිත්‍යා දෘෂ්ටිය. ඒ බොරුව ඉපදවපු දිට්ඨියට අනුගත සංකල්පනාවත් එතකොට මිත්‍යා වෙනවා. මිත්‍යා සංකල්පනාව. බොරුව ඉපදවපු වාචාව මිත්‍යා වෙනවා. ඔන්න විදිහට දැන් මේ අපිට මිත්‍යා දෘෂ්ටිය තියෙනකොට ඇති වෙන සංකල්පනා මිත්‍යා ස්වરૂපයකට එනවා. වාචා කම්මන්තාජීව මිත්‍යා ස්වરૂපයකට යනවා. ඊළඟට වායාම සති සමාධි මිත්‍යා ස්වરૂපයකට යනවා. මේක අපිට හොයන්න බෑ මේ දිට්ඨිය කියන්නේ මානසික දෙයක්. නමුත් බුද්ධ ඥාණයෙන් අපිට පෙන්නනවා තම තමන්ටත් මේ මිත්‍යා දෘෂ්ටිය තියෙන තැන ඕන හඳුනා ගන්න පුළුවන්. ඒ හඳුනාගන්නේ මනස තුල උපදින දිට්ඨිය දැකලා නෙවෙයි. දිට්ඨියෙන් ලැබෙන ප්‍රතිඵලය දැකලා. මිත්‍යා දෘෂ්ටිය තියෙන තැනක මිනිස්යාගේ දකින්න පුළුවන් ප්‍රතිඵලය තමයි පස්පව් සිදුවෙන මොහොත. එහෙනම් මේ ජීවිතය තුල අපි පස්පව් කරපු කාලයක් තියද ඒ පස්පව් වෙන මොහොතේ තිබුණ දිට්ඨිය පස්පව් උපදින දිට්ඨිය මිත්‍යා දෘෂ්ටි. දැන් මේ පින්වතුන්ගේ පස්පව් වලින් වැළකීලා තියෙනවා. මේ වෙලාවේ බණහන වෙලාවේ පස්පව් කරන්නේ. එහෙනම් මේ බණහන කොට ඉපදින දිට්ඨිය සද්ද ඇහිලා ඉපදින එක වෙන්න පුළුවන්. රූප පෙන්ලා ඉපදින එක වෙන්න පුළුවන්. මතක් වෙලා ඉපදින එක වෙන්න පුළුවන්. කායික ස්පර්ශ නිසා උපදින දිට්ඨිය වෙන්න පුළුවන්. මේ ඕනම දික්තියක් මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ. මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැති මේ වෙලාවේ පවතින දික්තිය බුදුහාමුදුරුව පෙන්නනවා කම්මස් රතා සම්මා දික්තිය. එහෙනම් දැන් අපිට මේ ධර්මය ශ්‍රවණය කරන්න උපකාරී වෙලා තියෙන්නේ කම්මස් රතා සම්මා දිට්ඨිය. මේ වෙලාවේ අපි ළඟ නැත්තේ මිත්‍යා දෘෂ්ටියයි. නමුත් අපි ශා วก ය විදිහට අපි සලකන්න ඕනේ බුදුහාමුදුරෝ දේශනා කරන ලෝකෝත්තර සම්මාදිට්ඨිය අපි තුල නෑ දැන්. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තිබුණොත් ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය අන්තර්ගතය බුදුහාමුදුරෝ පෙන්වන්නේ ආර්ය සත්‍ය හතර විතරයි. චතුරාර්ය සත්‍ය විතරයි. නමුත් කම්මස්සගත සම්මාදිට්ඨිය අන්තර්ගතයේ ආර්ය සත්‍ය හතර නෙවෙයි. මම මේක පැහැදිලි කරලම පෙන්නුවා ඉතින්ලා. මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නැවත නැවත. ඒ කියන්නේ දැන් අපිට අද තුන්වෙනි ආර්ය සත්‍යය සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් අපි ළඟ තියෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි. ලෞකික සම්මාදිට්ඨියේ ඉඳගෙනයි මේ බණ අහන්නේ. ඒක ලෞකික සම්මාදිට්ඨියේ ඉඳගෙන බණ අහනකොට අපි හිතමු බුදුහාමුදුරුවෝ වෙන්නන ලෝකෝත්තර සම්මාදිට්ඨියේ යම් කිසි දෙයක් සැලකුවොත්. දැන් මේ පින්වතුන්ට ලෝකෝත්තර සම්මාදිට්ඨියක් නැහැ කියන එකේ තේරුම මේකයි. දැන් මේ පින්වතුන්ට මරණය මතක් වෙනවා. මරණය උපාදාන වෙනවා තමයි. ඒ උපාදාන වෙන දිට්ඨිය දැන් තියෙන කම්මස්සගත සම්මා දිට්ඨියයි. ඒකට ලෝකෝත්තර සම්මා දිට්ඨියේදී නම් මරණය උපාදාන වුණොත් කාට හරි මරණය මතක් වීමෙන් උපාදාන වෙන්න පුළුවන්. දැන් අපිට මරණය පෙනීමෙන් වෙන්න බෑනේ තමන්ගේ මරණය පේන්න බෑනේ. නමුත් දැන් අපිට මරණය ඇහෙන්න පුළුවන්. කොහොමද ඇහෙන්නේ? කවුරු හරි කෙනෙක් කියනවා Tamanට මරණීය තර්ජනය කරලා එහෙම කරනවා. මරණය පේන්නත් පුළුවන් ඒ විදිහට. මරන්න හදනවා. දැන් එතකොට ඔන්න මරණය උපාදාන වෙනවා. නැහනම් මරණය ගැන කල්පනා වෙලා මරණය උපාදාන වෙනවා. දැන් මේ වෙලාවේ තම තමන්ගේ මරණය උපාදාන වුණොත් යම්කිසි ක්‍රමයකට තමන්ටම ඒ මරණය ගැන හිතෙන්නේ මොකද්ද? දැන් ඉන්නේ අපි ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙවෙයි. අපි ඉන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය. කම කම්මස්සගත සම්මාදිට්ඨිය ඉන්න ගමන් අපිට මරණය උපාදාන වුණොත් මරණය දුකයි අපිට. ඒක වැරද්දක් නෑ. දැන් මේ පිටුතුන්ට මරණය මතක් වුණා දුකයි. දැන් ප්‍රශ්න තියෙන්නේ ලෞ ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී මරණය උපාදාන වුණු දුකම දෙකම සමානයි. ලෞකික දැන් කම්මසගත සම්මාදිට්ඨියෙන් මරණය වගේ ඒවා උපාදාන වුණොත් තමන්ගේ මරණය උපාදාන වුණොත් දුකයි. හතුරුගේ මරණය උපාදාන වුණොත් සැපයි දැන්. ඔන්න බලන්න දැන් වෙන තමන්ගේ මරණය දුක වෙනවා හතුරුගේ මරණය සැප වෙනවා. මිත්‍රාගේ මරණය උපාදාන වුණොත් දුක වෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කොහොම බෑ. හතුරාගේ මරණය වෙන්න පුළුවන්, මිතුරාගේ මරණය වෙන්න පුළුවන්, තමන්ගේ මරණය වෙන්න පුළුවන්. උපාදාන වෙන තැන තියෙන දුකයි. බලන්න දිට්ඨි දෙකේ ඔන්නෝම ගුණයක් තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ. දැන් ඊටදී මේකේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ අන්තර්ගතය ආර්ය සත්‍යහතරක් කියන එකට හේතුව තමයි දැන් ඉන්න ලෞකික සම්මාදිට්ඨියේ දැන් මරණයට අපි උපාදාන වෙනකොට මරණය මතක් වෙනකොට Tamanගේ දුකක් ඇති වෙනවා. මේ දුකට හේතුව ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී විවිධාකාර වෙනවා. නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ නියත දෙයක් වෙනවා ආර්ය සත්‍යයක් වෙනවා. කම්මස්සගත සම්මාදිට්ඨියේදී එහෙම විවිධාකාරයි. දැන් Tamanගේ මරණය ගැන මේ වෙලාවේ මතක් වුණොත් සිය දෙනෙකුට ඒ මරණයට හේතුව 100ක් වෙනවා. Tamanට හිතෙන්නේ 100 අදහස් 100ක් වෙනවා. දිට්ඨි 100ක් වෙනවා. මතවාද 100ක් වෙනවා. ඒ තමන්ගේ මරණයට හේතුව විවිධාකාර විදිහට ඉදරන. හිත පළක් අය හිතනවා මම දැන් යංගි සුජිකන මම මෙහෙම විදිහට කවුරු හරි කෙනෙක් ලෙඩ වෙලා මැරලා දැක්කොත් මමත් මෙහෙම මැරේවි. එහෙම හිතලා දුක් වෙනවා. එතකොට මරණයට හේතුව ලෙඩයි. නැත්නම් අපි හිතමු කවුරු හරි කෙනෙක් පාරේ වාහනයකට හැපිලා මැරෙලා තියෙනවා. තමන්ගේ මරණයක් උපාදාන වෙනවා. මමත් මෙහෙම මැරේවි කියලා දුක් වෙනවා. එතන මරණයට හේතුව හදිසියම තුරක්. එතකොට තව කෙනෙක් සිහි නැති කරලා බෙහෙත් කරන්න ප්‍රතිකාර කරන සිහි නැති කරපුවා සිහියෙන් නැතුව මැරෙනවා. තමනුත් හිතනවා මටත් මෙහෙම මැරෙන්න වෙයි. එතකොට මරණයට හේතුව සිහි නැති කිරීම. ඒතර හදසියානතුරු ප්‍රයෝග වේදා නොයෙක් හේතු අපි දකිනවා කම්මසගත සමාධිත්වයෙන් මරණයට එතකොට තමන්ගේ මරණය උපාදාන වීම තුළ සිය දෙනෙකුට උපාදාන වුණොත් සිය දෙනාට ඒ මරණයට හේතු 100ක් වෙනවා. ඔන්න සම්මාසගත සම්මාදිටියේ තියෙන ස්වરૂපය. නමුත් ලෝකෝත්තර සම්මාදිටිය එහෙම නෙවෙයි කියලායි බුදුහාමුදුරු දේශනා කරන්නේ. මරණය දුකක් වෙන්න පුළුවන්. නමුත් මරණයට හේතුව කවදාවත් තව භෞතික හෝ වර්තමාන සාධකයක් නෙවෙයි. තව කුජ්ජල සහගතියක් නෙවෙයි. තව විශේෂ හේතුවක් නෙවෙයි. දුකට හේතුව තණ්හා. එතකොට අන්නෙතෙන් තමයි මේ ආර්ය ගුණයට එන්නේ. දැන් අපිට තියෙන කම්මසගත සම්මාදිට්ඨිය ආර්ය ගුණයක් නැත්තේ ඒකට හේතු ගණනාවක් තියෙනවා. හැබැයි හේතු ඔක්කොම ගත්තොත් එක පුජ්‍යලයකට තේරෙන සිය දෙනකොට තේරෙන හේතු 100 තුල එකකවත් අන්තර්ගත නැහැ දුකට හේතුව තණ්හාව කියලා. දැන් මේ වින්වතුන්ට උනත් දැනුත් එහෙමයි. දුක් ආර්ය සත්‍ය තියෙනවා. ඔය අවසානයේ ජාතිය දුකයි, මරණය දුකයි, ශෝකය දුකයි, පරිදේවේ දුකයි, දුක්ඛය දුකයි. දුක්ඛය කියන්නේ මේ ශාරීරික පීඩාව. දැන් මේ වින්වතුන් බණහන් ඉඳගෙන ඉන්නේ. ඉඳගෙන ඉන්නකොට ධනිස්ස රිදෙනවා. ඔක දුක්ඛය. ඔක දුකක් කියලා හැමෝටම ධනිස්ස රිදෙන එක කම්මසගත සම්මාදිට්ඨියටත් දුකමයි. ලෝකෝත්තර සම්මාදිට්ඨියටත් දුකමයි. මිත්‍යා දෘෂ්ටියේ දින කෙනාටත් දුකමයි. ශාරීරික දුක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ වින්වතුන්ට ධනිස්ස රිදෙනවා කියන දුක විඳිනකොට ඒකට තමන්ගේ දික්තිය තුල අන්තර්ගත වෙන්නේ ඒ දුක් ධනිස්ස රිදෙන දුකට හේතුව තණ්හාව නෙවෙයි. තව එක එක්කෙනාට එක එක හේතු වෙනවා. මගේ ධනිස්ස රිදෙන්නේ අහවල් අමාරුව හින්දා කියලා හිතෙනවා. නැත්නම් ඊයේ දවසේ ධනිස්ස මොකේ හරි වැදුනේ එකකින්ද වෙන්න පුළුවන්. නැත්නම් බෙහෙත් බිව්වේ නැති එකකින්ද වෙන්න පුළුවන්. නැත්නම් ඇවිදලා පුරුදු නැති හින්දා වෙන්න පුළුවන්. නැත්නම් ව්‍යායාම කරේ නැති හින්දා වෙන්න කියලා කියනවා. ඔය වගේ හේතු ගණනාවක් කියනවා. ඔය එක හේතුපත්තියද ධනිස්ස රිදෙන්න හේතුව දුව තණ්හාව කියලා. නෑ. ඔන්න ඔක තමයි ලෞකික සම්මාදිට්ඨියේ තියෙන දෝෂය. කුජ්ජලය අනුව වෙනස් වෙනවා. පරිසරය අනුව වෙනස් වෙනවා. වයස අනුව වෙනස් වෙනවා. ජාතිය අනුව වෙනස් වෙනවා. කුලය අනුව වෙනස් වෙනවා. ආගම අනුව වෙනස් එහෙනම් දැන් දුකට හේතුව ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී නියතයි. ඒක ආර්ය සත්‍යයක්. හේතුව සංනාවයි. කම්මසලත සම්මාදිට්ඨියේදී තමන්ගේ මතයට අනුව ඕනම හේතුවක් හදාගන්න ඒ සියලු දේ අසත්‍යයි. සත්‍ය නෙමෙයි. සත්‍ය නෙමෙයි කියන්නේ තමන්ගේ මතයක් කියන්නේ. ඒ මතය හදන්න තව විශාල පිරිසක් Tamante උදව් වෙලා තියෙනවා. වර්තමානයේ ගත්තොත් දැන් ශරීරයට හේතු ඔයගොල්ලන්ට දුකට හේතුව, ධනිෂ්ඨ රිදෙන ඒකට හේතු හුඟක් හදලා දීලා තියෙන ඔයගොල්ලන්ට සැබෑව නෙමෙයි වෛද්‍යවරු. දැන් මේ වෛද්‍යවරු නැතු වුණා නම් හේතු හදාගන්නේ වෙන එකක්. ඒක වෛද්‍යවරු ඉන්නේ එකකින් වාසියක් තියෙනවා. වෛද්‍යවරු නැතුව දැන් අපි තුන් ධනිෂ්ඨ රිදෙනවා නම් කාට හරි ඒ වෛද්‍යවරු වගේ ඒ වගේ පරීක්ෂණ කරපු කට්ටිය සමාජයක නෙවෙයි නම් ගෝත්‍රික සමාජයක නම් හිටියේ අපි. දුකට හේතුව ධනිස්ස රිදෙනකට හේතුව අමනුස්සෙක්. තේරුණානේ? අමනුස්සෙක් ධනිස්ස රිදෙනකට හේතුව ගන්න නැතුව මේ ලෙඩක් වෛද්‍ය විද්‍යාවෙන් හේතුවක් ගන්න එක වටිනවා. ඒක වටිනාකමක් තියෙනවා. දැන් මෙහෙම බැලුවම දැන් මේ පින්වතුන්ට පේනවා එහෙනම් කම්මස්ස කතා සම්මාදිට්ඨියේ අර ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් පෙන්눔 කරන දුක දුකම වෙන්න පුළුවන්. නමුත් හේතුව ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන තණ්හාව නන්නේ. වෙන වෙන භෞතික හේතු හෝ පාරිසරික හේතු හෝ සමාජීය හේතු ටිකක් අපි ගොනු කරගන්නවා කුජලයන්. ඕක තමයි සත්‍ය නොවන ධර්මයි. නොතනා සත්‍ති. දැන් ඊළඟට බුදුහාමුදුර තව පෙන්නනවා අර පස්වක මානුන්ට මං කියන නිවනේ මෙන්න මේ අන්තර්ගත හතර මේ ආර්ය සත්‍ය හතර අන්තර්ගතයි. මං කියන නිවනේ ලැබෙන දිට්ඨියේ මං හොයාගත්තේ අවබෝධ කරගත්ත දිට්ඨියේ තුන්වෙනි දෙයක් ඇතුළත් වෙනවා. දුකට දුක නැති තැන. දැන් මේ පින්වතුන්ට උනා දැන් ධනිස්ස රිදෙන එක දැන් දුකයි. දුකට හේතුව තණ්හාව නෙවෙයි. එක්ක තව අද කාපු ආහාරය. අතීතයේ සිදුවෙච්ච සිදුවීමක් හරි දුකට හේතුව. නැත්නම් ගත්තේ බෙහෙත් වල වැරදීමක් හරි. එහෙම නැත්නම් වෙන මොනවා හරි එහෙම හේතු ටිකක් හදනවා. ඒ දැන් දුකක් තියෙනවනේ දුකට හේතු ටිකකුත් තියෙනවා. තනි හේතුවක් නෙවෙයි තියෙන්නේ තම තමන් හදාගත්තේ බොරු හේතු ටික. ඒකයි ආර්ය සත්‍යයට ගැලපෙන්නේ නැහැ කියන්නේ. දුකට හේතුව වගේම දුක නැති තැනකුත් මේ කම්මස්සගත සම්මාදිටියේ තියෙනවා. දැන් ධනිස් රිදෙන එක දුකයි දුකට හේතුවක් තම තමන්ට ආවේනිකව තමන් හදාගන්නවා. දුක නැති තැන ඒකකුත් තියෙනවා නිවනක් තියෙනවා ඒ ධනිස් රිදෙන එකට. ඒ නිවන මොකද්ද? කකුල දිගේ හරියාම ධනිසරි දින්නේ. නමාගෙන ඉන්නවා නම් දුකයි දිගේ හරියාම සැපයි. එහෙනම් නිවන එතන නිවන දිගේ හැරීම. නම මොකක් දිගේ හැරීම. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී ඔහොම නෑ. ඒ වගේ සරල දෙයකින් දුකහක් වෙනවා කියලා තීරණයකට එන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ පින්වතුන්ට මරණය මතක් වෙලා දුක් වෙනවා. ඒ මරණයේ දුකෙන් ලෙඩ හැදී. ඒකට නිවන විදිහට තියෙන්නේ රක්ෂණයක් දමන්නේ. දැන් නිවන අර ඒකත් ලෞකිකයි. මේ ජීවිතයට සම්බන්ධයි. නිවනත් තව දුකක්. නැත්නම් දැන් වයසට ගිහිල්ලා මැරෙනවා කියලා මතක් වෙලා දුක් වෙනවා. කරන්නේ වයසට ගිහිල්ලා මරුණම අමාරුවක් නොවෙන්න සල්ලි හම්බ කරලා පොතේ දාගන්න. ඔන්න නිවන. දැන් අතන නෑ හැම ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුළ තුන්වෙනි ආර්ය සත්‍ය හොම එකක් නෙවෙයි. නිවන මොකද්ද? තණ්හාව නැති තැන. දුකට හේතුව තණ්හාවයි. නිවන තියෙන්නේ තණ්හාව නැති තැනකයි. අපේ නිවන තියෙන්නේ තණ්හාවෙන් හදලා දීපු තවත් තැනකයි. ඔන්න ලෞකික සම්මාදිට්ඨියේ තියෙන නරකකම්. දැන් අපිට එන දුක් වලට අපේ නිවන තියෙන්නේ තවත් මේ සාංශාරික ස්වરૂපයක්මයි. උදාහරණයක් විදිහට අපි බණ අහනකොට අපිට තේරෙනවා සතර අපායේ ජීවත් වෙන එක දුකයි. ඒකට හේතුව පව් කිරීමයි ඒකත් ඇත්ත. අපිම දන්නවා දැන් සතර අපායේ උපදින්නේ පව් කරලා. හේතුව හරි. තණ්හාව නෙමෙයි හේතුව. පව් කරපිය. ඇත්ත පව් කරපුවා සතර අපායේ උපදිනවා. ඒක ධර්මය. නමුත් දැන් සතර අපායේ උපදින්නේ ඒක දුකක් නම් ඒකේ නිවන මොකද්ද? පින් කරලා මිනිස්සෙක් වෙන්නේ. එහෙනම් පින් කරලා දෙවියෙක් වෙන්නේ. ඔන්න අපිට පේන නිවන. දැන් ඒව ඔක්කොම හදන්නේ අර කම්මස්සගත සම්මාදිට්ඨියයි. ඔය කම්මස්සගත සම්මාදිට්ඨිය අන්තර්ගතයයි. මේ සම්මාදිට්ඨිය වෙනස් වුණාම ඕක නෙවෙයි කියන බුදුහාමුදුරුවෝ මම හොයාගත්තේ නිවන. දිට්ඨියක් තියෙනවා. සම්මාදිට්ඨියක් තියෙනවා ඒක. ඒක දිට්ඨියේ ආර්ය සත්‍ය හතරක් තියෙනවා. එතන පැහැදිලිව පෙන්වනවා තණ්හාය ආශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ මෙන්න මේ ගුණයයි මං කියන නිවනේදී. ඔය වගේ manussත්ේ එපා වෙලා දේවත්වේ ලොකු එකන එකක් එතන නෑ. එතකොට නැත්නම් මහලු බව එපා වෙලා තරුණ බව හොඳ වෙන එකකුත් එතන නෑ. දුප්පත්කම හොඳ නැතෝ බොහෝසත් වෙන එක දිට්ඨියකුත් එතන නෑ. බොහෝසත් එක හොඳ නැතෝ දුප්පත් වෙන එකකුත් එතන නෑ. උගත් නැලා නූගත් වෙන හේකුත් එතන නෑ. එබලකයි නිවන වෙනවා නූගත්කම දුකයි දුකට විසඳුම උගත් වෙන්නේ. එලකයි උගත් වෙලා කියනවා උගත්කම දුකට හේතුවයි නිවන අර මිනිස් වගේ නූගත් වුණා. දැන් ඒකක් බුදුහාමුදුරෝ කියන ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතන නිවන නියත එකක් ආර්ය සත්‍යයක්. මොකක්ද ඒ ආර්ය සත්‍යය? ඒ නිවන තුල තණ්හාව ශේෂයක්වත් නැතුව අහක් වෙන්නේ. එතන තණ්හාව ශේෂයක්වත් නැතුව අහක් වුණාම අපිට වෙන ඉරවම් මොකක්ද? ඒක මේ තුන්වෙනි ආර්ය සත්‍යය බුදුහාමුදුරු පෙන්නනවා. තණ්හාව අහක් වෙන්න ඕනේ හතර පොළකින්. ශේෂයක්වත් නැතුව. තණ්හාව අපි ළඟ එන හතර පොලක ලගිනවා. මේ හතර පොලක තණ්හාව ලගින හිඳයි අපිට එනං මේ කම්මසගතා සම්මාදිට්ඨියක් උපදී. මේ වෙලාවේ කම්මසගතා සම්මාදිට්ඨිය උපදින්නේ තණ්හාව හතර පොලේ ලගිනින්. මිත්‍යා දෘෂ්ටිය තියෙන වෙලාවේ අපිට පස්පව කරන වෙලාවේ තණ්හාව හතර පොලක ලගිනින් හින්දා තමයි මිත්‍යා දෘෂ්ටිය උපදින්නේ. මේ හතර පොලේ තණ්හාව ලැබ්ගේ නැත්නම් උපදින්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒකමයි නියම. දැන් එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රාවකයා දැනගත යුතුයි තම තමන්ගේ තණ්හාව ලගින තැන් හතර. ඒ තැන් හතර වගේම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ තැන් හතරෙන් තණ්හාව අහක් කරගත යුතු ක්‍රියාකාරකම් හතරයි. ඒ ක්‍රියාකාරකම් හතර තමයි චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ කියන්නේ. තණ්හාය ආශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිවිස්සග්ගෝ මුක්ති අනාලය. ඕක තමයි නිවන. එහෙනම් අපි ළඟ තණ්හාව හතර පොලක තියෙනවා. හතර පොලෙන් එක ආකාරයකට තණ්හාව හක් කරගන්න ඕන ක්‍රමයට කියනවා බුදුහාමුදුරු ඡාගෝ. ඡාගෝ කියන ක්‍රමය. තව තැනක තියෙන තණ්හාව හක් කරගන්න ක්‍රමය පටිනිස්සග්ග. ශේෂයක් වන්නේ නැතුව හක් කරගන්න ඕන නිවන් දකින්න. තව තැනක තියෙන තණ්හාව හක් කරගන්න ඕනේ මුක්ති කියන ක්‍රමය. අවසාන තැන දෙන තණ්හාව වාහක කරගන්න අනාල කියන ක්‍රමය. මේ ක්‍රියාකාරකම් හතර. මේ ක්‍රියාකාරකම් හතර වර්තමානයේ බෞද්ධය දැනගත්තේ නැතුවට අතීතයේ සිටි මිතිමිතෝ බොහොම සරලව තමන්ගේ භාෂාවෙන් දැනගත්තා. ඒගොල්ලන්ගේ දික්තියේ මරණ කොටත් දික්තිගත වුණේ ඒගොල්ලන්ගේ දික්තිය හැදිලා තිබුණේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ. ඒකින් දා මේ පින්වතුන්ගේ මලපොතේ අකුරක් දැරි ආතලා කියලා ගම්මානවල ඉන්නවනම් ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා අහන්න ආච්චි නැත්නම් ආතේ මුත්තේ බුදුහාමුදුරෝ දේශනා කරපු නිවන් දකින්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ සරල උත්තරයක් දෙනවා. ඒ උත්තරේ ඒගොල්ලන්ට ආවේ සම්ප්‍රදායෙන්. බෞද්ධ සම්ප්‍රදායයි. වෙන කොහොමද පුතේ මොන වෙන කොහොමද දුවේ නිවන් දකින්න අපි කරන්න තියෙන්නේ දාන සීල භාවනා. ඔබ කියේ. මේ දාන සීල භාවනා කියන වචන තුන කොහෙන්ද ආවේ? ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ කියන්නේ දාන සීල භාවනා. ත්‍යාගෝ ගුණයට එන්නේ ඒකට කල යුතු දේ ශ්‍රාවකයා දානයයි. ත්‍යාගෝ කියන්නේ දාණයෙන් ලැබෙන ඵලයක්. දාණයෙන් ලැබෙන ක්‍රියාවලියක්. පටිනිස්සග්ග ගුණය පටිනිස්සග්ග කියන්නේ විසි කරන්න. ත්‍යාගෝ කියන්නේ අතහරින්න. පටිනිස්සග්ග කියන්නේ විසි කරන්න. විසි කරන්නේ මොනවද? වාචා කම්මන්තාදී. එහෙනම් සීලයයි. සිල් රකින්නවා කියන්නේ වාචා කම්මන්තාදී වලින් කරන ක්‍රියා ටික විසි කරලා දාන. දැන් සත්තු මරණ මිනිසයා කරන සතුන් මැරීමේ කම්මන්තේ විසි කරලා දැමීමෙන් තමයි සත්තු මැරීමෙන් වළකින්නේ. එහෙනම් පටිනිස්සග්ග කියන්නේ සීලයෙන් ලැබෙන ප්‍රතිඵලය. සීලයෙන් ලැබෙන තණ්හාව අහක් කරන ක්‍රමය. ඒකට කියන්නේ විසි කරලා අහක් කරනවා. සීලයෙන් තණ්හාව අහක් කරන්න ඕන විසි කරලා. එතකොට දාන සීල. භාවනා කිව්වම ඒ එදා හිටියේ මුතුමිතෝ භාවනා ක්‍රම දෙකක් තියෙනවා කියලාවත් දන්නේ නැතුව ඇති. නමුත් භාවනා කිව්වම බුදුහාමරගේ ධර්මයේ දෙකක් තියෙනවා. සමත භාවනා හා විදර්ශනා භාවනා. දැන් සමත භාවනාව තමයි සමත භාවනා කිරීමෙන් අපේ තණ්හාව ෂේ කරලා දානවා නැති කරලා දානවා තණ්හාව ඒ තණ්හාව ඡය කරන ක්‍රමය සමත භාවනාවේ මුක්ති මිදවීමෙන් යටපත් කිරීම. එහෙනම් මුක්ති කියන්නේ යටපත් කිරීම. ඊළඟට තණ්හාව අපි ළඟ තව ළඟිනව තැනක දික්තියේ මේ අවසාන තැන. අනුසේ කෙලස් කියලා කියන්නේ. මානසේ ගැඹුරින්ම තැන. එතන තණ්හාව අහක් කරන්න බෑ දන් දීලා. චාගෝ ක්‍රමයෙන් බෑ. සීල් රැකලා අපේ මනසේ අඩිය තියෙන සංහවාවක් කරන්න බෑ. සමත භාවනා කරලත් බෑ. මුක්ති කියන එකනොත් බෑ, පටිනිස්සග්ග කියන එකනොත් බෑ. ඒකට බුදුහාමුදුර දෙන්නේ විපස්සනා භාවනාව. විපස්සනා භාවනාවෙන් තණ්හාව හක් වෙන ක්‍රමය තමයි අනාල. ඇලීමක් නැති, ගැටීමක් නැති ක්‍රමය තමයි විපස්සනාවේ තියෙන්නේ. ඇලීම තියෙනකොට ඇලෙන කෙනෙක් ඉන්නවා ගැටීම තියෙනකොට ගැටෙන කෙනෙක් ඉන්නවා එහෙනම් තණ්හාව කියන්නේ මේ මේ මොහොතේ ඇති වෙන මමත්වයයි එහෙනම් දුකට හේතුව මේ වර්තමානයේ මේ භවයේ ඇති වෙන මමයි තණ්හාව ෂේ කරනවා කියන්නේ වර්තමානයේ මම අහක් කරගන්න එකයි අහක් කරපුට නැ එනම් ලැබෙන්නේ වර්තමානයේම මහත් කරොත් ඒ අහකිරීමේ ප්‍රතිඵලයක් විදිහට ලැබෙන්නේ කුමක්ද? තණ්හාව නැති තැනක. තණ්හාව නැති තැනක් වුණාම ලැබෙන ප්‍රතිඵලය මොකද? දුක නැති තැන. ඒ දුක නැති තැන ලැබුණාම එයාට ඒක නිවන වෙනවා. මෙච්චර කල් දුක නැති තැනක් අපිට ලැබිලා නැහැ. අපි හදපු දුක නැති තැනකට යන්න උත්සාහ කරන් තියෙනවා. එතෙන්ට ගිහිල්ලක් තියෙනවා. ඒකම දුක වෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ බණ අහනකොට බණ ඇහුවව ඇති දැන් වාඩි වෙලා ඉන්න එක අමාරුයි. දැන් බණ ඉවර වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ බණ ඉවර වෙනවා නම් සැපයි. ඉවර වුණාම ඒ සැපක් තියෙයිද? නෑ. වාඩි වෙලා දැන් නැගිට්ටට පස්සේ ආය කරන එක දුකයි. දැන් මෙන්න මේ ක්‍රමයට ඒ ඔක්කොම එහෙනම් වාඩි වෙලා ඉන්න එක දුකයි නම් නැගිට්ටම සැපයි කියලා උල්පන්දම් දෙන්නේ සංහාවයි. ඒ සංහාවේ ඕඩරේට අපි අහු වෙලා. දැන් ඒ විදිහට අපි තණ්හාව කියන කියන දේ කරන හින්දා හැමදාම හැමදාම දුකකටපත් වෙනවා කියලායි බුදුහාමුදුරු දේශනා කරන්නේ. නමුත් ශ්‍රාවකයාට පෙන්වන්නේ එහෙම නෙමෙයි බුදුහාමුදුරු පෙන්නපු ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. ඒ ගමන් මාර්ගයේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා සීල සමාධි ප්‍රඥා. බුදුහාමුදුරුවෝ පෙන්නන විදිහට මේ සීල සමාධි ප්‍රඥා වඩන්න. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ පෙන්නන එකම ක්‍රියාවලියකින් මේ දේ කරන්න සතර හදිපට්ඨානෙ වඩන්න. ඒතර තණ්හාව නැති තැනකට යනවා කවදා හරි. තණ්හාව නැති තැනකට ගියා මේ ශ්‍රාවකයාට තණ්හාව නැති තැන දුකක් නැහැ කියලා තේ අවබෝධ වෙන්නේ එතෙන්දී. දැන් අපි කරන්නේ මොකද්ද? අපිට තියෙන්නේ එහෙම තණ්හාව නැති තැනකට ගියා නෙමෙයි අපි. අපි ළඟ තියෙන කම්මසා ගත සම්මාදිට්ඨියෙන් තණ්හාව නැති තැන මෙහිමයි කියලා රඟපානවා. ඔය රඟපෑමේ ප්‍රතිඵල තමයි කියවීම, ලිවීම, ඒක ගැන පොත් ලිවීම, පරේෂණ කිරීම, තර්ක කිරීම, නිවන ගැන. නිවන ගැන තර්ක කරන්නේ නිවන් දැකමු නැති කෙනාමයි. නිවන ගැන කියවන්නේ නිවන් දැකපු නැති එක්කෙනාමයි. එතකොට නිවන ගැන කියවන්නේ නිවන් දැකපු නැති එක්කෙනාමයි. බුදුහාමුදුරුව පෙන්වන්නේ නිවන ගැන වුණත් කියන්න ඕනේ සත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තව කෙනෙකුට ප්‍රකාශ කරන්න විතරයි. නමුත් අපි නිවන ගැන කියන්නේ තමන්ගේ තියෙන කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් හදාගත්ත නිවනක් ගැන. මවාගත්ත නිවනක් ගැනයි. ඒමව ගත්තේ නිවන හොයාගෙන බුදුහාමුදුරන්ගේ ශික්ෂා අපි අනුගමනය කරනවා. හැබැයි පස්සක මහණුන් එහෙම කරේ නැහැ. පස්සක මහණුන් දැනගත්ත මේකේ Tamanට තියෙන එක දෙයයි කරන්න. අපි හිතියේ දැන් එක තැනකයි වරදිලා කියලා අපිට බුදුහාමුදුරෝ කියන නිවන නැත්තේ. එකම හේතුවක් උඩ කියලා ධර්මය පස්සක මහණුන් තේරුම් ගන්න. මොකද්ද හේතුව? බුදුහාමුදුරුවෝ පෙන්නනවා අන්ත දෙක අතරින්න කියලා. එතකොට පස්වග මහණුන් එක අන්තයක් අතහැරලා හිටියා. ඒකත් ඒගොල්ලෝ දන්නවා. අනික් අන්තයත් අරිනවා. දැන් මොකද්ද මේ කියන්නේ? එහෙනම් පින්වතුනි මේ ditthිය හැදෙන්නේ අපිට කම්මස කතා වෙන්න පුළුවන්, මිත්‍යා දෘෂ්ටි වෙන්න පුළුවන්. නිින්ද කිවිලි වෙලාවට කාටවත් ditthියක් ඇති වෙන්නේ නැහැ. ditthිය ඇති වෙන්න හැදෙන්න හේතුව තමන්ගේ හැට රූප පෙනීමයි, කනට ශබ්ද ඇහිීමයි. සද්ද ඇහෙන ඕන වෙලාවක අපිට මුලින් උපදින්නේ දිට්ඨිය. අපි කියන්නේ මට මේක පෙනුණා කියලා. නැත්නම් මේක ඇහුණා කියලා. දැන් මේ පින්වතුන් කියන්නේ මට බණ ඇහෙනවා කියලා. නමුත් සිද්ධිය ඔක නෙමෙයි. Tamanට තේරෙන්නේ තණ්හාව හදපු දෙයයි. මට බණ ඇහෙනවා. තණ්හාව හදපු දෙයයි මට බණ හොඳට තේරෙනවා. තණ්හාව හදපු දෙයයි ප්‍රතිඵලයක් තමයි මට මේ බණ තේරෙන්නේ. එහෙනම් තේරෙන්නත් තණ්හාව ඕනේ තේරෙන්නේ නැති වෙන්නත් තණ්හාව. ඇහෙන්නත් තණ්හාව ඕනේ. මට ඇහෙන්න තණ්හාව ඕනේ. නමුත් ඇහෙන්න තණ්හාව ඕනේ මට ඇහෙන්නයි තණ්හාව ඕනේ. දැන් තණ්හාව කරලා දෙන්නේ මම හදන එක. අනුන්ගේ මේ තියෙන ස්වභාවික සංසිද්ධිය මගේ කරලා දෙන එක තමයි තණ්හාවේ ක්‍රියාකාරීත්වය. දැන් බුදුහාමුදුරුවෝ පස්සක මහණුන් තුල දැක්කා මේ තණ්හාව සක්‍රිය වෙන ඉන්ද්‍රියන් හයක් තියෙන මිනිසයාට ඒවන විට පස්වග මහණුන්ට පුරුද්දක් තිබුණා ඇහෙන් තණ්හාව ඇති කරගන්න නැතුව ඉන්න පුරුද්දක් වුණු වෙලා තිබුණා. ඇස් වහලා වුණත් මේ බින්දුතුන්ට පුළුවන් ඕන කෙනෙකුට පුළුවන්. තණ්හාව ඇති වෙන්නේ නැහැ හේතු. කනේ සද්ද තණ්හාව නැති වෙන විදිහක් පුරුදු වෙලා තිබුණා. භාවනා අනුව. සද්ද ඇහෙනවා මට ඇහෙනවා කියලා දන්නේ නැහැ. ප්‍රතිචාරණය දුකක් නේ. මනසට අරමුණු වෙනවා ඒ අරමුණු වෙන එක නවත්තලා අරමුණු එක නවත්තනවනේ අරමුණු ආවට මට මට එනේවා මට මට මතක් වෙනේවා නෙවෙයි කියලා ප්‍රතිචාර දක්වන්න නැති තරම් පුරුදු වෙලා තිබුණ පස්සක මහණ. එහෙනම් පස්සක මහණුන්ට හැකියාව තිබුණා වෙන ශ්‍රාවකයෙකුට තිබුණ නෑ මේකේ කාලේ කයෙන් විතරක් අරමුණු එනේවට ප්‍රතිචාර දක්වන්නත් අනික්ව ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉඳක් පුරුද්දක් තිබුණා. දැන් මේ පින්වතුන්ට එහෙම නැහැ. ඒකින්ද භාවනාවක් දියුණු නැහැ. එහෙනම් භාවනාවකින් කරන්නේ මොකක්ද? අපිට ඉන්ද්‍රිය 6කින් දික්කිය හැදෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. පහකින් වළක්වන එක. සමත භාවනාවකින් පහකින් වළක්වනවා. ඒ පහ පංචේන්ද්‍රිය වෙනවා. ඇස් කන් ආසාදී පංචේන්ද්‍රිය. සතිපට්ඨාන භාවනාවලදී භාවනාවකින් පහකින් දොරටු වහනවා. ඉතුරු කරගන්නවා කාය විඥානෙ. එහෙනම් බස්සග මහණුන්ට ඔන්නෝය පුරුද්ද තිබුණා. කයෙන් විතරක් අරමුණු එන ඒවාට ප්‍රතිචාර දක්වන්න ඇහෙන් එන ඒවාට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉන්න මමත්ය හදන්න නැතුව ඉන්නත් කණෙන් එන ඒවාට ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්නත් දිවෙන් එන ඒවාට ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්නත් ඒ වගේම මනසෙන් එන අරමුණු වලට ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න. එතකොට එතන ප්‍රතිචාර තියෙන්නේ කයෙන් එන අරමුණයි. කයෙන් එන අරමුණක ප්‍රතිචාර තියෙන්නේ දෙකයි. එකක් සැප, එකක් දුක. පසක මහණුන් තේරුම් අරගෙන තිබුණා ඒගොල්ලන්ගේ ඒ වන විටත් දිට්ඨිය තිබුණා කයෙන් එන අරමුණට සැප ලැබිලා නම් නිවනක් නැහැ සැප ලැබිලා නිවනක් නැහැ නමුත් ඒගොල්ලන්ට ඒ වෙන විට ඒගොල්ලන්ගේ සම්මස්රතර සම්මාදිට්ඨිය තිබුණා කයෙන් එන අරමුණට දුක ලැබෙන ක්‍රමය අනුව නිවනක් අලුත් නිවනක් පහළ වෙන්න පුළුවන් කියලා දැන් බුදුහාමුදුරු දේශනා කරනවා ඔන්න ඕකත් අත්හරින්න කයෙන් එන අරමුණට කොටු වෙන්න කයෙන් එන සැපත් අත්හරින්න දුකක් අත්හරින්න එතකොට කය මගේ නැති වෙලා කය ධාතුවේ ඔක ප්‍රතන තමයි නිවන තියෙන්නේ දැන් මෙන්න මේ ඒ ස්වરૂපය තමයි අර තුන්වෙනි ආර්ය සත්‍යය බුදුහාමුදුරු දේශනා කරන්නේ අද දේශනාවට નિયમિત කාල වේලාවක් අවසන් වෙනවා ඉදිරි දේශනාවකදී අනි ධර්ම කාරණා කියමින් බලාපොරොත්තු වෙනවා සෑම දිනාටම මේ ධර්මයේ හේතු කොටගෙන ඒ තමන්ගේ කරගෙන යන භාවනා කටයුතු සාර්ථක කරලා සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්නම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශත්තාච බුම්මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං සම්පතික්ඛා චරං රක්칸තු ලෝක සාසනං ආකාශත්තාච මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං සම්පතික්ඛා චරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං අද සෙනසුරාදා රාත්‍රී ධර්මාංශාසනව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ